ශ්‍රද්ධාවන්ත පින්නතුනි මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය මහෝපාද්‍ය මාතර ඥානාරාම මාහිමිපාණන් වහන්සේ විසින් නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස සංසක්ඛන්ධා රූපක්ඛන්ධෝ වේදනාක්ඛන්ධෝ සංඥාක්ඛන්ධෝ සංඛාරක්ඛන්ධෝ විඥානක්ඛන්‍धोति පංචස්කන්ධ දේශනාව ආරම්භ කරන්න යද බලාපොරොත්තු වෙමි. පංචස්කන්ධ කියවහම ඒක සාමාන්‍යයෙන් වැඩිපුර දෙනෙක් දන්නවා පංචස්කන්ධ කියවහම රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංඛාරස්කන්ධය විඥානස්කන්ධය කියන මේ කොටස් පහ බව දන්නවා. මේ පංචස්කන්ධ කොටස් පහ වෙන් කළා එකින් එක වෙන් කළා තෝරලා දෙනවා නම් බොහොම කාලයක් යනවා එක කොටසක් විස්තර කරන්න. ඒ රූපස්කන්ධය පමණ විස්තර කරන්න යනවා බොහොම කාලයක්. දවස් ගණනක් විස්තර කරන්න තියෙන රූපස්කන්ධ සම්බන්ධව වේදනා ස්කන්ධ පිළිබඳවත් ඒ විදිහට බලාපොරොත්තු වෙන්නේ අපි මේ පංචස්කන්ධ පිළිබඳව විස්තර දේශනාවක් නේ බොහොම දෙනෙක් මේ කොළඹ රටේ ධර්ම දේශනාවල් තියෙනවනේ පන්ති ඕ ඒවා විම දහම් පාසල් වලත් ඉගෙන ගන්නට ඔතේ ඉන්නවා ඒවා සම්බන්ධව දිගින් දිගට විස්තර ඉගෙන ගන්නටත් ඇති. අපි බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍ය හඳුන්වීමක්. මුල් කරගෙන දේශනාවක් කිරීමටයි එහාට. අද පළමුවෙන්ම බලාපොරොත්තු වෙන රූපස්කන්ධය පිළිබඳව හඳුන්වීමක් කරන්න. රූපස්කන්ධ කිව්වහම වචන දෙකයි. රූප ඛණ්ඩ එතකොට ඛණ්ඩ යන්නේ නැගේ වෙන්නේ රාශි අර්ථයයි රාශිය කොට කොටාසය එතකොට රූප රූපයන්ගේ කොටාසය රූපයන්ගේ රාශිය රූප රාශිය කියන එකයි රූපඛණ්ඩ කියන වචනාර්ථයේ වශයෙන් ගන්න. එතකොට ඛණ්ඩ શબ્දේ අර විදිහේ අර්ථ දෙකකට උගන්ලා තියෙනවා. රාශි කොටාසය කියන අර්ථ දෙකකට. රූප රාශිය කිව්වත් කමක් නෑ රූප කොටහස කිව්වත් කමක් නෑ කොටහස කියන්නේ කොටස් කොටස් රූප කොටස් එතකොට රාශිය කියන අදහසම තමයි ඒකේ ඇතුළේ තියෙන්නේ මෙන්න මේ විදිහට මේකේ වචනාර්ථය අපි මේ තේරුම් ගන්න ඕනේ රූප යන්න ඉස්සෙල්ලා සලකා ගන්න ඕන රූප කියන්නේ මොකක්ද කියන එක. රූප ශබ්දය දේශනාවේ කීප ආකාරයකට පෙන්වුම් කරනවා. රූප කියවහම අවස්ථා තුනකට වාගේ බෙදලා පෙන්වුම් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් රූප කිව්වම ඒකේ වචනාවදීටි කෝපිත වේතස්මා රූපං කිව්widetilde කියලා බුදුරජාණන් වහන්සේම තේරුමක් දීලා තියෙන විග්‍රහාවක් වගේ. උපදීති කෝ භික්ඛවේ රූපං රූපේ කියන්නේ මොකක්ද කියන එක අහපු අවස්ථාවකදී ප්‍රශ්න කරපු අවස්ථාවකදී දීපු පිළිතුරයි බුදුරජාණන් වහන්සේගේ පිළිතුරයි ඔය දැන් ප්‍රකාශවන රූපදීති මහන්නේ රූපති හිතේ රූපණේ වේ වෙනස් වේ කියන තේරුම අනුව රූපය නිරගත යුත්තේ කියන එකයි බුදුරජාණන් වහන්සේ වදාළේ. රුප්පණය කියන එකයි දෙවෙනි වචනේ. රුප්පති යන වචනේ දෙවෙනි වචනේ රුප්පණය. රුප්පණය කියන්නේ වෙනස් වීම, ගැටීම, වැඩි දියුණු වීම, මේරීම කියන ওই අර්ථ රාශියක්ම තියෙනවා. එතකොට රූප කිව්වහම ඒ විදිහේ වෙනස් වෙන ස්වභාවයක දේවල්. කොටසක්. එතකොට ඒ වගේම ගැටීමේ ස්වභාවය, ඝට්ටන ස්වභාවය ඇති දේවා. ඒ වගේම මේරීමේ ස්වභාවය. වෙනස් වීම, මේරීම කියන මෙන්න මේ විදිහේ ස්වභාවයක් තියෙන ධර්ම ස්වභාවයකටයි මේ රූප කියන්නේ. ඇතම් ධනක මේ රූප නොයෙක් නොයෙක් විදිහට තියෙනවා. ඇතම් ධනක මේ රූප කොටස් වෙන් කරලා බලනකොට ද්‍රව්‍ය වශයෙන් පෙන්눔 කරන්නත් පුළුවන්. රූප කොටස් ද්‍රව්‍ය වශයෙන් පෙන්눔 කරලා තියෙන ඇතම් තැනක. ඇතම් තැනක වර්ණ වශයෙන් වර්ණ වශයෙන් රූප කියන වර්ණයක් වශයෙන්. තවත් අවස්ථාවක රූපයන් එක්තරා ශක්ති විශේෂයක්. ශක්ති විශේෂයක් වශයෙන් සලකනවා. එතන ද්‍රව්‍යයක් කියන්න දෙයක් නැත්නම් ඒ ශක්ති විශේෂ ටික එකතු වුණාම ද්‍රව්‍ය තත්වයට පැමිණෙනවා කියන එකයි එතන උගන්වන්නේ. උදාහරණයක් වශයෙන් ගත්තාම දැන් පඨවි. පඨවි රූපයක්. එතකොට ඒ පඨවි රූපය අද්ද ලක්ෂණ, තද ගතිය, තද ස්වභාවයයි පඨවි කියන්නේ. අපි පඨවි කියලා කියන්නේ මේ ද්‍රව්‍ය පොළොවට ද්‍රව්‍ය කියලා කියන සමහර විටක. නමුත් බොහොම තැන්වල කියන්නේ ලක්ෂණ පඨවි කියලා එකක් තියෙනවා. ලක්ෂණ පඨවි. සසම්භාර පඨවි, ලක්ෂණ පඨවි කියලා පඨවි කොටස් දෙකක් වෙනවා කියනවා. සසම්භාර පඨවි කියන්නේ මෙන්න මේ කොටස් සහිත ගොරෝසුවට අපට දැනෙන කොටස් වලට සසංඛාර බටවේ. ලක්ෂණ බටවේ කියන්නේ මෙන්න මේ භාවනා කරන්නව අවස්ථාවේදී ලක්ෂණ බටවේ වැටෙන විදර්ශනා භාවනාවේදී. විදර්ශනා භාවනාව කරන්නව අවස්ථාවේදී අධර්මයට ඇඟේ තදගතිය දැනෙනවා. දැන් දැන් වල තදවීම දැනෙනවා. ඒ තදවීම දැනෙන්නේ ඒ ඒ බටවේ ධාතුව තමන් ඉන්න බව අඟවන එකයි. පඨවි ධාතුව තියෙනවා කියන එක Taman තේරුම් ගන්න ඕනේ බඳවවස්තාව. අන්න ඒ විදිහට ඒ තැන් වල තියෙන්නේ ශක්තිය. 아무තු ශක්තියක් දෙයක් නෙමෙයි ඒක. ශක්තිය. ඒ දේවල් ඒ ශක්තිය ටික එකතු කරගත්තාම අන්තිමේදී අර සම්භාර තත්වයට බරෝධ පඨවි තත්වයට පැමිණෙනවා. මෙන්න මේ විදිහට මේ රූප පිළිබඳව කොටස් කීපයක් දේශනා කරනවා. ඒක තේරුම් ගන්න ඕන ධර්මයේ අහන්නා අවස්ථාවේදී කියන්නා කියවන්න අවස්ථාවේදී තේරුම් ගන්න ඕන ඔය කොටස් පිළිබඳව ඒ තේරුම. එතකොට මේ රූපය ඒ විදිහට බලනකොට දේශනාවේ මේ රූප කොටස් රාශියක් උගන්වලා කියනවා කීප ආකාරයකට. කාටත් ප්‍රකටයි මේ අටවිසි රූපේ. රූප 820ක් 28ක් තියෙනවා කියන එක ධර්මයේ තරමද්දර දන්න බෞද්ධ උදවිය පාසක පාසිකවසේ දන්න රූප 28ක් තියෙනවා කියලා. අන්නේ රූප 28 ගැන දැන් අපි මේ කතා කරන්නේ. ඒ රූප 28 ගැන සාමාන්‍යයෙන් හඳුන්වීමක් කරන්නේ විස්තර දේශනාවක් නෙවෙයි. සප්පකාද මිත්‍යා භාවෝ මද නිච්චති ජීවිතාහාර රූපේ අත්තාරස විදං වගේ පරිච්ඡේදෝ චරිඤ්ඤති විකාරෝ රක්ඛනං තථා අනිපන්නාදගාදේ විරක්ෂදී සවිධාමතං ඔන්න ඔය ગાථා දෙක පාඩම් කියාගත්තොත් 28 රූපේම රූප 28ම පිළිවෙලට ත්‍යාගණය යන්න පුළුවන්. අවෝ හදයන් ඉච්ඡාපි ජීවිතාහාර රූපේහි අට්ඨාරස විදං භාවේ. 18ක් තියෙනවා ඉස්සෙල්. ඉස්සෙල්ලා 18ක් ගන්නවා සහ විශේෂ කොටසක් ඒක. විදර්ශනාවට ගන්නෙත් ඔය ටිකක්. ඒක 18 සමනයි. එතකොට මේ ටික ගණන් කරනකොට භූත භූත රූප භූත රූප කීයද හතරක් භූත රූප හතරක් පහාද රූප පහයි භූත රූප හතරයි පදාද රූප පහයි විෂය රූප හතයි ඉද රූප ආකාශ භූතස් පසාද විෂය භාවෝ හදය මිච්ඡති භාව රූප දෙකයි හදය රූප එකයි භාවෝ හදය මිච්ඡති ජීවිතාහාර රූපේදී ජීවිත රූප එකයි ආහාර රූප එකයි අත්හාරක විධම් භාවේ අතලොස් සදාරු වේ එතකොට ප්‍රසාද රූප පහයි, විතර රූප හතයි, භාව රූප දෙකයි, ආදේ රූප එකයි, ආව ආදේ රූප ජීවිත එකයි, ආහාර රූප එකයි, ජීවිත ආහාර රූපේ යථාර්ථ ධර්මයි. භූතප්පසාද විදයා භාවෝ හදේ නිච්චති ජීවිතාහාර රූපේ අට්ඨාරක විධම් භාවේ ඔන්න ඒක ගාථාවක් ඒක මතක තියාගත්තාම රූප 18 පුළුවන් ගන්න. තව 10ක් තියෙනවා එහාට අනිත්පන්න රූප කියලා ඒවට කියන්නේ. යමකින් නූපන්න යම් දෙයක් ඉදිරිපත් වෙච්ච නැති රූප කියන එකයි ඒක. එතකොට අනිත්පන්න 10ක් තියෙනවා. පරිච්ඡේදෝ ච විඤ්ඤාතිකාරෝ ලක්ඛනන්තතා පරිච්ඡේදෝච විඤ්ඤාති විකාරෝ ලක්ඛණං තථා අනිප්පන්නා දදාදීති අට්ඨවිද විදම්බරේ ඔය ධාතා දෙකෙන් සියලුම අටවිද රූපේම දේශනා කළා තියෙනවා පරිච්ඡේද රූපේ පරිච්ඡේද රූපේ කියන ආකාශ රූපේ ආකාශ ධාතු කියලා කියනවා ආකාශ ධාතු කියනවා ආකාශ රූප කියලා ඒකට කියනවා පරිච්ඡේද රූපේ කියලා විඤ්ඤාති රූපේ විඤ්ඤාති රූප දෙකක් තියෙනවා. කාය විඤ්ඤාති, වාචී විඤ්ඤාති. පරිච්ඡේදෝච විඤ්ඤාති. විකාර රූප. විකාර රූප තුනක් තියෙනවා. ලහුතා, මුදුතා, කම්මඤ්ඤතා. ලහුතා රූප, මුදුතා රූප, කම්මඤ්ඤතා රූප. ලහුතා, මුදුතා, කම්මඤ්ඤතා. ලක්ෂණ රූප හතරක් තියෙනවා. උපදේ සංතති ජරතා අනිච්චතා හතරක් එතකොට ওই ටික කොහොම එකතු කරලා බලපුවාම සම්පූර්ණ 28 රූප 28 ওই විදිහට මාත්‍රකාවකින් ඉස්සරහට අරගෙන තේරුම් තියාගන්න ඕන දැන් මේ 28 රූපයන් විස්තර කරන්න බොහොම කාලයක් යනවා. මහා බලාපොරොත්තු වෙන්න ඒ තරම් කාලයක් ගන්න සාමාන්‍යයෙන් හැඳින්වීමක් පමණයි. භාවනාවට ඕමනා ලොකු ඉස්තර කියනවා නම් හුඟක් හොඳයි. සාමාන්‍යයෙන් භාවනාවක් ගෙන යන ඇත්තන්ට ඒ වගේම දැනීමක් ඇති කර ගැනීමට මේ විදිහේ හැඳින්වීමක් ඇති කර ගන්න කාරණයක්. එතකොට තේරුමක් ඇති කර ගන්න ඕන රූපයන් ගැන. ඒ වගේම මේවා සම්බන්ධව මේ මේ මේ රූපයන් ඇති වෙන හැටි ඒකත් දැනගත යුතුම දෙයක්. කියන්නේ මේ රූප වලින් කොටස ඇතිවීමට හේතු ගන්නනවා. භාවනාවට ඒක ඉතාම උපකාරයි. පච්චේ පරිඥාණයට සංඛා විකරණ විසුද්ධියට ඒවා සම්පූර්ණ වීමට මේ රූපයන්ගේ හේතු සමුත්ථාන කියලා එකට කියන්නේ. රූප සමුත්ථාන ක්‍රමයේ තේරුම් අරගෙන තියෙන්න ඕන. ඒකත් සාධ කරන්න බලාපොරොත්තු වෙනින් දවසක. අද ඒකත් ටිකට ගෙනියන්න අමාරුයි. එතකොට අනිත් එක මේවයි රූප පිළිබඳව මේ රූපයන්ගේ පැවැත්ම නිකන් ආවට ගියාට පවතිනවා නෙමෙයි එක්තරා අන්දමකට ගොනුවක් තියෙනවා. ඒ ගොනු වෙලයි මේ රූප මේ ශරීරයේ පවතින්නේ. එහෙම නැත්නම් ඉහි යනවා කොහොමද? එක්තරා ගුණ කිරීමක් තියෙනවා මේ ශරීරයේ. එකින් එකට එකින් එකට පිළිවෙල කළා වාගේ. ඒ පිළිවෙල කළා කියන ගුණ වීමට කියනවා කලාප කියලා. කලාප පිළිබඳවත් දැනීමක් ඇති වෙන්න ඕන. සමුත්ථාන කලාප. ඒ වගේම මේ රූපයන්ගේ පවතින හැටි දැනගන්න ඕන. මේ මනුෂ්‍ය ලෝකෙ මෙන්න මෙහෙමයි, දිව්‍ය ලෝකෙ මෙහෙමයි, බ්‍රහ්ම ලෝකේ මෙහෙමයි අරූප බ්‍රහ්ම ලෝකේ මෙහෙමයි මේවා ඇති වෙන්නේ මේ පවතින්නේ මෙන්න මේ විදිහටයි අන්තිමේදී මේවා නැති වෙන්නේ මෙහෙමයි කියලා ඒකෙත් විස්තරයක් තියෙනවා මේ විදිහේ ඒ ටිකක් දැනගන්න ඕන නමුත් අද ඒ හුඟක් ඒ කියන්නේ යන බලාපොරොත්තුවක් නෑ අද බලාපොරොත්තු වෙන්නේ මේවා ටික හඳුන්වලා දෙන්න පමණයි ඒ නිසා මුලින් අපි ගන්න රූප හතරක් භූත රූප පඨවි ආපෝ තේජෝ වායෝ පඨවි රූප පඨවි පඨවි ආපෝ තේජෝ වායෝ පඨවි රූපයයි ආපෝ රූපයයි තේජෝ රූපයයි වායෝ රූපයයි රූප හතර මේකට කියනවා භූත රූප කියලා මහා භූත කියලා කියනවා මේකට මහා භූත රූප මේක භූත රූප ටිකයි සම්පූර්ණයෙන්ම ඒ කරන්න ප්‍රධාන වශයෙන් පෙන්눔 කරන්නේ මේ භූත රූපයන්ගේ ක්‍රියාමාලාවයි. ස්වરૂපයන් ඒ නිසා හොඳට ප්‍රකටව දැනෙනවා සත්‍යය. පතරවි පතරවි එක භූත රූපයක්. ආ එතකොට පතරවිය සාමාන්‍යයෙන් ලක්ෂණ වශයෙන් ගන්නකොට කක්කල ලක්ෂණාපත්තරේ. සත්‍ය ලක්ෂණාපත්තරේ කියන ඔන්න ඔය විදිහේ ලක්ෂණ දෙකක් තියෙනවා. කර්කස ගතියටයි වැටෙන්නේ. කර්කසේ කියන්නේ අර මුරුදුකමකුත් තියෙනවා මේ රූපවල. නමුත් මේ අනිත් ධර්ම සම්බන්ධව හිතලා බලාපුවාම ඒවයි ඒවට කිත්තු කරලා බලුවාම මේක එක්තරා කර්කසකමක් තියෙනවා. කක්කල ලක්ෂණාගත. ඒ වගේම ඡන්දලක්ෂණයි වැටෙන ආකාරයයි. කියන්නේ මේ භාවනාවකදී වැටෙන ආකාරයයි ඡන්ද ගතිය, තද ගතිය. භාවනා කරගෙන යනවා සාවිදී ඒක යෝගාවචරයන්ට විදර්ශනා භාවනාව කරන්න අවස්ථාවදී ලැබෙනවා. එතකොට මේක ඊළඟට ආපෝ ආපෝ කියන්නේ වතුර නෙමෙයි. වතුරටත් ආපෝ කියන අතන පටවි කියන්නේ පොළොවට නෙමෙයි. සංගල්පවල සත්‍යයකට ඒක දුනාම පටවියක් වෙනවා. ආපෝ කියන්නේ ඒ විදිහටමයි. ආපෝ ධාතුව කියන එක වතුර නෙමෙයි ආපෝ ධාතුව කියන්නේ. ආපෝ ධාතුව වතුරේ වැඩි තියෙනවා. වතුරේ ධාතුවට වඩා ඒකේ ඒකේ ක්‍රියාකාරීත්වය ආබන්ධනේ වැඩිම. යෝනිජ ගොඩකට වතුර රින්ගක් ගන්නාම අර ආබන්ධනේ තේරෙනවා අර බීජ ගොඩ කැටි වෙලා බෝඩයක් වගේ කරගන්න පුළුවන්. මේ ශරීරයේ මේ පටවි ධාතු සුණු ගොඩක් මේ තියෙන්නේ. ශරීරයේ තිබෙනා මේ පඨවි ධාතු සුණු කොට ආපෝ ධාතුවේ බලය ඇති කරලා තියෙනවා. අපි අන්නේ භාවනාවට උගාක් හොඳයි ඒක. ආපෝ ධාතුව වැටෙන්නේ අර ආබන්ධන ස්වභාවයක් වෙදින ස්වභාවයෙන් පමණක් නෙවෙයි ආබන්ධන බැඳීමේ ස්වභාවයක් අපි හිතන්නට ඕන. ඒ ශරීරයේ කරා කොටසක් ගත්තාම ඒ කොටසේ ඇඟිල්ල තමන්ගේ ඇඟිල්ල ගන්නවා. මේ ඇඟිල්ලේ පඨවි ධාතු සුණු ගොඩක් මේ ගියේ. මේ පඨවි ධාතු සුණු ගොඩ කැටි කළා ආපෝ ධාතුවේ. ආපෝ ධාතුවේ කැටි කළා. එතකොට ඒ කැටි කළා තිබෙනා වූ පඨවි ධාතු සුණු ටික කුණු වෙන්න නොදී රැකගන්නේ ඒ තේජෝ ධාතුවේ. එතකොට මේ එක්තරා ඒ වගේ වැඩි වෙන ගැටි. එතකොට ඊළඟට තේජෝ පාදක ලක්ෂණයක්, සසවන ගතියක්, කුණු වෙන්න නොදී යට ගැනීමයි සාමාන්‍යයෙන් කරන්නේ. එතකොට පුලුස් කළදාන. කිසිත් වෙන්නේ එතකොට ජවෙන්නේ, ජවෙන්නේ මේ තේජෝ ධාතුවේ බලෙන් තමයි. තේජෝ එතකොට ඊළඟට වායෝ ධාතුව වායනේ සමුදීරණය කියලා එකට කියන්නේ. සමුදීරණ ලක්ෂණය. සමුදීරණය කියන්නේ චලනය, කම්පනය, කම්පා වීම. ඒ වගේම මේකේ තියෙන උපත් සම්බන ගතියක් මේ සාදු කරන ගතියක්. සාදු කරන ගතියක්. දැන් ඔය ඉන්දියාවේ කියලා රටේ නව අවස්ථාවේදී හොඳට ඒක තේරෙනවා ආයෝ ධාතුන් කියන කාරණේ. පින්වීමයි නැතිවීම අනිත් පැත්තවලත් ඒ විදිහට තේරුම් ගන්න පුළුවන් වායු ධාතුවේ ක්‍රියාකාරීත්වය මේ ධාතු හතර ධාතු හතරේ ස්වභාවය හතර ආකාරය හතරාකාරික ක්‍රියාකාරීත්වය හතරාකාරික ස්වභාවය ඇති ධාතු හතරක් මේ එකට තියෙන්නේ මේ ධාතු හතර වෙන වෙනම එකටයි යදලා තියෙන්නේ එකට නමුත් එකට යදුනත් ඒ ධාතු හතරේ ක්‍රියාකාරීත්වය හතර ආකාරයි. නයි හතර දෙනෙකුට උපමා කරලා දේශනා කරලා කියනවා මේ ආසිනිසෝ සූත්‍රයේ මේ මහා මහා භූත හතර. එක එකනාට විරුද්ධ එක එක කතාට විරුද්ධ නයි හතර දෙනෙක්. එකට එකතු වෙලා ඉන්නවා. එතකොට ඒ හතර දෙනා එක එක් විරුද්ධ වුණාම තිබුණොත් එක් මේ පාද වෙනවා. එකෙක් තිබුණොත් කුණු වෙනවා. එකෙක් තිබුණොත් දක්ෂකොලොත් මේ කුණු ඒ ශරීරයේ කුණු වෙලා යනවා. එකෙක් මේ දක්ෂකොලොත් පිළිස්සලා යනවා. එකෙක් මේ දක්ෂකොලොත් ගාලි ගාලි කල්ලා යනවා. ඔන්න ඔය විදිහට ඒ නම් හතර වෙන. ඒ නම් හතර වෙනා වගේමයි මේ ධාතු හතරක් කියලා බුදුරජාණන් වහන්සේගේ දේශනාවක තියෙනවා. ඒක සාමාන්‍යයෙන් ඉතිේ තියාගත්තට කමන්නේ. ඒකට සතර මහා භූතයන් ඔය. ඒ සතර මහා භූත පසාද පසාද පහ. පසාද පහ ඒක හොඳටම ඉලේ ජීවිතයකට ගන්න. අහ කන නාහේ දිව කය. අහ කන නාහේ දිව කය කියන මේ පහටයි ප්‍රසාද පහේ කියන්නේ. ඇහි තියෙනවා පැහැදිලි ගතිය. ඒ රූප ඡායාව වැටෙන අන්දමට පැහැදිලි ගතියක් තියෙනවා ඇහි. ඒකට තමයි ප්‍රසාද චක්කු ප්‍රසාදේ කියන්නේ. චක්කු ප්‍රසාදේ කියන්නේ ඒ රූපය. චක්කු විඥානයේ කියවත් රූපයක් නෙමෙයි. එතකොට ඒක හිතක්. චක්කු ප්‍රසාදේ කියන්නේ මේ රූපේ. චක්කු වේදේන ප්‍රසාද ගතියට මේ චක්කු ප්‍රසාදේ කියන්නේ. සෝත ප්‍රසාදේ කනේ තියෙනව ශබ්ද ගැනීමට ඕනකම් කරන්න පුළුවන් වෙන ශක්තියක් තමයි සෝත ප්‍රසාදය කියන්නේ. ඥාන ප්‍රසාදය. ඥාන නාමයේ තිබෙනව ගඳ සුවඳ ගැනීමට ශක්තිය ඇති ස්වභාවය ඥාන ප්‍රසාදය. ජීවහා ප්‍රසාදය. ජීවිතේ තිබෙනව රස දැන ගැනීමේ ශක්තිය ජීවහා ප්‍රසාදය. එතකොට කායප්‍රසාදේ ස්පර්ශය දැන ගැනීමට පුළුවන්ම ශක්තිය තියෙන මේ කායප්‍රසාදේ. ඔන්න ප්‍රසාද ප්‍රසාද රූප වශයෙන් කියන්නේ. ප්‍රසාද රූප සහ සම්බන්ධව ලොකු විස්තර තියෙනවා. নানা ප්‍රකාර අන්දමේ විස්තර දේශනාවම තියෙනවා. ඒවා කියන්නේ නැහැ සාමාන්‍ය අර චක්කු විඥාන, සෝත විඥාන, ධාන විඥාන, දේවහා විඥාන, කාය විඥාන කියලා විඥාන පහක් උගන්වනවා. ඒකව ගන්නකොට ඒවා නාම ධර්ම. මෙතන ඒකට සම්බන්ධ වෙන රූප කොටසයි කියෙන්නේ. එතකොට පාපාද. විෂය රූපය ළඟට. විෂය රූප මේ පහට සම්බන්ධ වෙන විෂය රූප ටිකයි. විදේ රූප කියන්නේ ගෝචර රූප කියලා කියනවා එකට. අරමුණු කියලා කියනවා. චක්කෝ අරමුණ රූපයයි. චක්කෝ සාමෝන අරමුණ රූපයයි. ඒක විදේ රූපය. චක්කෝ විදේ රූපය රූපයයි. එතකොට චක්කෝ විදේ රූපයයි. සෝතේ විදේ රූපය ශබ්දේ. නාමයේ විදේ රූපය ගන්ධ. ගන්ධ සුගන්ධ රූප ගන්ධ ආදී වශයෙන් දක්වනවා ඒක. ඒවට ජීවහාවය ඉතේ රූපය රසය කය ඉතේ රූපය එතන තුනක් තියෙනවා එකක් නෙවෙයි තුනක් තියෙනවා ඒ පඨවි තේජෝ වායු පොට්ටබ්බ රූපේ කියන්නේ ඔයකට පොට්ටබ්බ ඉතේ රූපේ මෙන්න මේ විදිහට විදේ රූප දෙකයි ඔය කියන්නේ රූප ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ. පොට්ටබ්බ කියවා මෙතන තුනක් තියෙනවා. මෙන්න මේ ටික විෂය රූප ටික. භාවෝ හතය නිච්ඡති. භාව රූපේ. භාව රූපේ කියන්නේ ස්ත්‍රී භාව රූපයයි පුරුෂ භාවය කියන රූප දෙක අතර කියන්නේ ස්ත්‍රී භාවය ස්ත්‍රීත්වය ස්ත්‍රී ලක්ෂණය ස්ත්‍රී ස්වභාවය දරාගෙන ඉන්නේ ස්ත්‍රී රූපේ ස්ත්‍රී භාව රූපේ පුරුෂ ස්වභාවයේ පුරුෂ tattve පෙන්වුම් කරන රටගෙන ඉන්නේ පුරුෂ භාව රූපය ඒක එතකොට ඒකත් හැඳිනීමෙන් සාමාන්‍යයෙන් හිත යොදවීමෙන් වලකා ගන්න පුළුවන් දෙයක් භාව හතේ රූපේ ඊළඟට හතේ රූපේ කියන්නේ හෘද හෘද රූපයයි වස්තු රූප කියලා කියනවා වස්ත්‍ර රූපය. හදවත ශරීරයේ නහර දිගේ ස්නායු දිගේ ඒ ගමන් කරන එතන වැඩ කරන ස්ථානයයි මේ හදේ රූපය කියන්නේ. ඒ ස්ථානයේ තියෙනවා එක්තරා ස්වභාව ධර්මයක්. ඒ ස්වභාව ධර්මයටයි ඒ කියන්නේ රූප වශයෙන් සලකන්නව එක්තරා தත්වයක් තියෙනවා. හදවතටම නෙමෙයි රූපේ කියන්නේ. හදවත අදිරු කරගෙන තිබෙනා වූ වස්තුවටයි මෙතන හදයන් කියලා කියන්නේ. ඒකට හදවත කියන එක බාහිර දෙයක් ඒක. දැන් මේ මේ ටිකට මේ විදේ රූප ටිකට තවත් නමක් කියනවා තේරුම් ගන්න ඕන. වස්තු රූප කියන එක. චක්කවත්ත, සෝතවත්ත, ගානවත්ත, ජීවහවත්ත, කායවත්ත, හදවත්ත. ඔය වස්තු ටිකක් තේරුම් ගන්න වස්තු. මෙන්න මේ විදිහට මේ ටික තේරුම් ගන්න ඕන. ඔය ටික කොහොම නිෂ්පන්න රූප භාවනා කරන්න අවස්ථාවේදී මේ ටික ප්‍රයෝජනවත් වෙනවා. මේ ටික ප්‍රකට වෙනවා ඒ භාවනා කරන උදවියට හොඳට තේරෙන්න ඕන විදර්ශනාව කරන්න අවස්ථාවේදී මාධ්‍ය දියුණුව ගැන කියා වූ අවස්ථාවේදී මේ ධර්මය හොඳට ප්‍රකටව දැනෙන. ඒක භාවනාවට උපකාරයි වේ. ටික 18 අනිත් 10 පරිච්ඡේදෝච විඤ්ඤාත විකාරෝ ලක්ෂණං සතර. පරිච්ඡේද රූපේ කියන ආකාශ ධාතුව. එක රූපයක් තවත් රූපයකට සම්බන්ධ කරන ධන සම්බන්ධ වෙන තැනක් තියෙනවා. මේ ශරීර ගත මේ සියලුම රූප එකින් එකට වෙන වෙන වෙලාවයි පිහිටලා තියෙන්නේ. ඒ රූප කොටස්. ඒ රූප කලාප කියලා ඒවට කියන්නේ ඒ එක රූපයකින් අනිත් රූපයක රූපයක් වෙන් කරන තන පරිච්ඡේදය අතර අතරට තමයි මේ ආකාශ ධාතුව කියලා කියන්නේ ආකාශ ධාතුව පරිච්ඡේද රූපය කියලා කියන්නේ ඒකයි. එතකොට විඤ්ඤාති රූපේ කියන්නේ කාය විඤ්ඤාති වාචී විඤ්ඤාති අපේ මේ කතා කරන කයින් සමාගයේ අතින් කයින් ඒ විදිහේ කයින් යම් යම් දේවල් අඟවන්නා වූ අවස්ථාවේදී ඇති වෙන පහළ වෙන රූප ස්වභාවයකටයි මේ කාය විඤ්ඤාති කියන්නේ. අනුන්ට අන් තමන්ගේ අදහස් වචනයෙන් අගවන්න අවස්ථාවේදී ඇතිවන රූප ස්වභාවයට වචී විඤ්ඤාති කියන්නේ. ඒකත් එක්තරා ස්වභාව ධර්මයක් අමුතුවෙන් පෙන්වන්න කරන්න අමාරු එකලයි ගන්න පුළුවන් වෙන්නේ. විකාර රූපේ කියන්නේ ලයතා මුත්තා කම්මඤ්ඤතා කියන මේ තුනයි. විකාර කියන්නේ වෙනස්කම්. වෙනස්කම් නැති රූප තුන. ශරීරයේ ඇතන්නට මේ උදාර බවක් ඇති වෙනවා. ඒ බරබව ඇති වෙන්නේ මරාවේ කඩට දැනෙනවා බව බරට දැනෙනවා ඒ බරට දැනෙන්නේ ඇතන් මෙත ආහාර නරක් වෙලා ඇතන් මෙත ආහාරයෙන් ඇති වෙන ස්වභාවය මේ ස්වභාවය යම් කිසි අවස්ථාවක අයින් කරගත්තොත් දෙහෙත් වලින් යම් යම් පත්‍ර වලින් අයින් කරගත්තාම අන්න එතකොට බර අඩු වෙනවා ලහුතාවල එතකොට ඇති වෙන්නේ කාටිකේ ලහුතාවල ඒ ලහුතාව සමග මුදුතා කම්මඤ්ඤතා කියන මේ දෙකක් එකතු වෙලා තියෙනවා. ඔය ලහෝතා මුදුතා කම්මඤ්ඤතා කියන ඔය රූප තුනම එකට යෙදෙන්නේ. ලහෝතා සහල්ලුකම මුදුතා මෘදු බව කම්මඤ්ඤතා කර්මඤ්ඤකම. වැඩට යොදන්න පුළුවන් කතිය මේ කාර්යයේ. ඔය තුන එකට යෙදෙන්නේ අත්‍යන්ත එකක් වැඩි ලොකුවට පේනවා. මෙන්න මේ බරබව අඩු වුණාම ලෞතාව ඇති වෙනවා. අනිත් ඒවා ඒ වගේම දැනෙනවා. මුදුතා කම්මඤ්ඤේ සැකපහරයක් ඇති වෙනවා ශරීරේ. ඒ කරකට සම නැති වෙනකොට මෙන්න මේ කර්ම මුදු මුරුදු භාවය ඇති වෙනවා. ඒ වගේම ආර කර්මන්නේ ගම අකර්මන්නේ ශරීරේ සමහර විටක සමහර විටක දුර වුණාම බොහෝ විට වාස්ගත වුණාම දැන් කකුල තියන්න උමනා ගන්න කකුල තියෙන්නේ නැහැ. එනින් දැනගන්න තියෙන්නේ. අතින් වැඩක් කරන්න ගියාම වැවුලන. නියමවන්නවට කරන්න බෑ. ඒ භාගයේ ජරාවට තදින අවස්ථාවේදී තියෙන අනිත් සාමාන්‍ය රෝග අවස්ථාවල තියෙනවා. මේ මොකක්ද? අකර්මණ්‍ය ස්වභාවය. ඒ අකර්මණ්‍ය ස්වභාවයට විරුද්ධ වෙන කර්මණ්‍ය ස්වභාවය. කර්මණ්‍යතා සම්මඤ්ඤතා රූප කියන්නේ ඒකයි. එතකොට ලහුතා මුදුතා කම්මඤ්ඤතා කියන ඔය තුනට කියනවා විකාර රූපය කියලා. ලක්ෂණ රූපය ළඟට. උපකේ සංතති ජරතා අනිත්‍යතා කියන හතරක් තියෙනවා. උපකේ කියන්නේ රැස්වීම. මුලින් පටන් ගත්ත රූපයන් හැදෙන්න පටන් ගත්ත අවස්ථාවේ ඉඳන් ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් වැඩිලා වැඩිලා දිනුවකට පත් වූ පත් වූ අවස්ථාවට කියනවා උපකේ අවස්ථාවය කියලා. බොහෝ විට ආර්ය උපතේ කියලා වචන දෙකක් තියෙනවා. මෙතන කියන්නේ එකතු වීම කියන එක උපතේ කියන්නේ එකතු වීම. ප්‍රමාණවත් වෙන තාක්ම මේ ශරීරයේ කොටස් කොටස් එකතු වෙන මොලේට. එකතු උනායින් පස්සේ ඊළඟට තවත් කොටස් එකතු වෙනකොට සංකතිය කියලා කියනවා. ඒත් රූප කොටස. මේ කොටස් දෙකම රූපක්. මේ දෙකම එකක් කළා ජාති රූපය කියලා උගන්වනවා. උපසේ සංස්කෘතිය කියන මේ දෙකම එකතු කරලා ජාති රූපය කියලා එකතු කරන දෙකට ජාති රූපයයි ජරා මේ ජරා රූපයයි අනිත්‍ය රූපයයි කියලා රූප තුනයි අන්තිමට ලක්ෂණ රූප වෙනවා. ලක්ෂණ තුන අනුව අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුන අනුව ගන්න පුළුවන් අය තුන. එතකොට මෙන්න මේ විදිහට ජරතා රූපේ ජරතා කියන්නේ දිලාපත් අනිත්‍යතා රූපය කියන්නේ බිඳීම, නැතිවීම, මරණය. එතකොට මෙන්න මේ විදිහට මෙතන ලක්ෂණ රූප කියලා තුනක් තියෙනවා මුලින් කිව්වා හතරක්. ඒ දෙකක් එකතු වුණාම අන්තිමේ තුනක් වශයෙන් ගණන් ගන්න ලක්ෂණ රූප මෙන්න මේ විදිහට මේ 10 පරිච්ඡේද විඤ්ඤාති විකාර ලක්ෂණ පරිච්ඡේද රූප එකයි විඤ්ඤාත් රූප දෙකයි විකාර රූප තුනයි ලක්ෂණ රූප හතරයි මෙන්න මේ ටික අනුත්පන්න රූපය කියලා කියන්නේ භාවනාවට වැඩිපුර යොදාගෙන මේක සම්මාර්ථණයට ගන්න අර විදිය මුලින් තිබෙච්ච 18 වාගේ නියම අන්දමට ඒ තුන්ගෙන් පහළ වෙනේවා නෙවෙයි හේතුන්ගේ උපකාරයෙන් සැලකෙනා වූ දේවල් මේ මේකෙන 10යි. මෙන්න මේ විදිහට රූප 18 සාමාන්‍යයෙන් ඔය විදිහට තේරුම් ගන්න ඕන. දැනටත් හොඳක් වෙලා ගියා. දැන් මේ නවත්තන්න බලනවා මේ රූප 18 මේ රූප 18 සම්බන්ධව කල්පනා කරගන්න ඕන මේ මණ්ඩපත රූපක් හන්දේ කියලා. රූපක් හන්දේ ඒකත් පොතින් කියන්න බලාපොරොත්තු වෙන නිසා අද ආරම්භයක් කරන්න අදහස් කරේ සංඥා ස්කන්ධ සංඥා ස්කන්ධ රූප ස්කන්ධ වේදනා ස්කන්ධ සංඥා ස්කන්ධ සංඛාර ස්කන්ධ විඥාන ස්කන්ධ සංඥා ස්කන්ධ රූපස්කන්ධ වේදනාස්කන්ධ සංඥාස්කන්ධ තුන්වෙනි තුන්වෙනි ස්කන්ධය සංඥා ඛණ්ඩයේ සංඥා සමූහේ සංඥා සංඥාව කියන්නේ සාමාන්‍ය සංඥා කියන්නේ නමත මෙතන කියන්නේ සංඥානාකේති සංඥා සංඥාන් අත්වා ඥානාකේති සංඥා එක්තරා ලකුණක් කොට දැනගැනීමේ සංඥානංගේ එතකොට හිතින් කරන වැඩක් හිතට සම්බන්ධ වැඩක් මේ සංඥාවක් ඇති වෙන්නේ අරමුණක් සම්බන්ධ කරගෙන ඒ අරමුණ වශයෙන් ගන්නකොට ප්‍රධාන වශයෙන් රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා. ඒ විදිහේ සංඥා හයක් තියෙනවා. මේකට රූප සංඥාව. රූපේ හැඳින ගැනීම. මේකට රූපේ පිළිබඳව යම් තාක් හැඳින ගැනීම නැත්නම් ඒ හැඳින ගැනීම මේකටයි. ශබ්ද සංඥා ශබ්දයේ පිළිබඳ හැඟෙන ගැනීම ගන්ධ සංඥා ගඳ සුවඳ පිළිබඳ හැඟෙන ගැනීම රස සංඥා රස පිළිබඳ හැඟෙන ගැනීම සෝත්සබ්ද සංඥා ස්පර්ශ කරන ලබන්නා වූ දේවා පිළිබඳ දැන ගැනීම ධර්ම සංඥා මේන් ඉතිරි වෙච්ච ධර්ම අරමුණු පිළිබඳව දැනීම හඳුන ගැනීම. ඒ හඳුන ගැනීම පිටයි මේ සංඥාවක් සායිතිකයක්. සායිතිකයක් කියන එක යන්නවා ඇති චිත්ත සායිතික. සායිතික ඒ උගන්වන රාශිය ඒ රාශියෙන් තනක් දෙකක් වෙන් කරලා පෙන්නනවා. එතකොට ඒ 52ක් පමණ වෙන චෛත්‍යක වලින් මේක වෙන් කරලා වෙනම ස්කන්ධයක් වශයෙන් දෙන්නවා මේක එක්තරා බරපතල තත්ත්වයක් කියන අනිත්‍යත්ව වලට වඩා ඒක දැනගත හැකි මේක සම්පූර්ණයෙන් කලකලා බලනකොට සාමාන්‍යයෙන් සංඥාව හැඳින ගැනීම කියන එක මේ දෙකින් කරන හැඳින ගැනීම මේ සංඥා ගෞරවයෙන් බාරෙන් කෙරේ විශේෂනා සම්බන්ධ හැඳින ගැනීම ඇති කරනවා. ඒ හැඳින ගැනීමක් කරන්නා සමාලාවකදීම නිකම් නෙවෙයි හැඳින ගන්න එක්තරා නැවත හැඳින ගැනීමට එක්තරා ලකුණක් සංකප්ප කරගන්නවා. ඒ සංදානේ එක්තරා ලකුණක් සංකප්ප කරගන්නවා. නාමතරාකේක දර්ශනගත අර ලකුණ අනුව හැඳින ගන්න හැඳින ගැනීම තවත් ලකුණක් ඒකේ තියෙනවා. කියලා. එතකොට දහස්තරයක් යම් කිසි කෙනෙක් යැත්තොත් යම් කිසි අරමුණක් දෝපාරමුණක් යම් කිසි කෙනෙකු යැත්තොත් දහස්තරයක් ලක්ෂණ දහහක් විතර වෙන්න පුළුවන් අර විදිහට. ඒ විදිහට අර මුල වේලාවක් උගවාරයක් බොහෝ වාරයක් සංඥාව නවත්තන නිසා ඇතම් පුද්ගලයන් ඇතම් අරමුණු ඒ විදිහෙන් දැනගන්න පුළුවන්. ඇතම් අරමුණු යන්තම් අර මුලක් අරමුණු ගත්ත නිසා, හෝවාරයක් මේ අරමුණු ගත්ත නිසා වහාම තේරුම් ගන්න පුළුවනි ඒ අරමුණ. අර විදිහේ හඳුන ගැනීම වාර අඩු ඒවා හඳුන ගන්න වෙන්නේ බොහොම අමාරුයි. පටන් ගන්නකොට දෙවෙනි එකවරක් හදවතට ගියේ මාස ගණනක් අවුරුදු ගණනක් ගියත් ඒක පාරට මතක් කරලා ගන්න පුළුවන්. එක ලකුණකින් ඒවා යාළුවම සම්පූර්ණ කර ගන්න පුළුවන්. එක්ස්පර්ට් ශක්තිය වැඩි කියන අර්ථය. ඒ ළම පොත්වල සඳහන් වෙනවා ඒ විදිහේ ඒ ස්වරූපයක් ඒ සති සතියේ කියන සිහිය වැඩි තියෙනවා ධාරණ ශක්තිය සත්‍ය ශක්තිය සුනික ශක්තිය වැඩි තියෙන උත්පත්තියම වැඩි ඉක්මනින් එකවාරයක් සංඥාවක් ගත්තාම අරමුණක් පිළිබඳව ඒක නොකැඩි නොසිඳී පවත්වා ගන්න ශක්තිය කියනවා. පොත්වල සඳහන් වන අපේ ධර්මයේ සඳහන් වන මේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ විදේශන ගුණයක් තියෙන සතිමන්තානං අද්දු දෙවියන්ට අග්‍රයි කියලා. උන්වහන්සේට හොඳ පිළියක් තියෙනවා. ඒ පිළිය කඩවෙන්නේ නැති හොඳ පිළියක් තිබුණා. එකවරක් යම් විදයක් අරගෙන ඒ අහත ගමනින් සම්පූර්ණයෙන්ම ධර්මයේ කෙටුවා වාගේ. සම්පත් වෙලා ඉතින ඕන වෙලාවක නැවත අරුවේ ඒ කියා අහපු කාලෙකම අහපු කාලෙකම උන්වහන්සේට කියන්න පුළුවන්. ඒ නිසා තමයි මේ සූත්‍රයේ තියෙන පටන් ගන්නෙදි ඒනම් මේ දුකන් ඒකම තමයි භගවා කියන සාහිත්‍ය කරුණක් දෙන්නේ මේකමයි. ඒකාකාරයෙන්ම අදිරේ කියලා උන්වහන්සේට නියම කරලා කියන්න පුළුවන් ශක්තියක් වෙන සිහිය හොඳට කියන එක. ඒකේ විදිහට ගන්න සංඥාව බොහොම ශක්තිමත්. ඒ රූපයක් දැක්කහම ඒ දැක්ක රූපයක් එන්න ගන්න පුළුවන්. සංදයක් එන්න සංදයක් එන්න ගන්න පුළුවන්. ධර්මෝදාගයන් දැනගන්නට පුළුවන්. එතකොට රස, සෝතාප කියන මේවා දැනගන්න පුළුවන්. ඒවා කනට ගණගන්න පුළුවන් අඳුර ගන්න පුළුවන් අරමුණු කරගෙන දැනගන්න පුළුවන් රූපේ කන් ශබ්දේ ලාහි ගඳතුවද එතකොට ලාහින් ගඩෝ අහෙන් කියන්නේ අහත සම්බන්ධ වූ ශබ්ද විඥානයට සම්බන්ධ වෙච්ච සංඥා ජෛනිකය ඒ බලයෙන් මේ රූපේ පිළිබඳව අනිමැදේ කරගන්න පුළුවන් ඒ විදිහට මේ සංඥාවේ ස්වභාවය ඇතිවෙලා තියෙනවා. මේ සංඥාව මේ විදිහට මේ හැඳින ගැනීම ඇති කරන්නා වූ මේ සංඥා චෛතසිකය වරපතල කාරණයක් වෙනවා අකුසල පැත්තට ගියා. විපල්ලාස සංඥා විපල්ලාස අනිත්‍ය විච්ඡන් සංඥා විකල්ලාසෝ විච්ඡේ විකල්ලාසෝ විච්ඡේ විකල්ලාසෝ අදේ දුක්ඛන්තේ සංඥා විකල්ලාසෝ විච්ඡේ විකල්ලාසෝ විච්ඡේ විකල්ලාසෝ විච්ඡේ දුක්ඛන්තේ සංඥා විකල්ලාසෝ විච්ඡේ විකල්ලාසෝ විච්ඡේ විකල්ලාසෝ අරත්තනි අත්තාදි සංඥා විකල්ලාසෝ විච්ඡේ විකල්ලාසෝ විච්ඡේ විකල්ලාසෝ මේ විකල්ලාස කියන දේ හත් විදිහට මේ විකල්ලාස වලින් මේ සංඥා උපල්ලාභ කියන එක සංඥා උපල්ලාභ කියන කප්පේට මේ සංඥාව ආරමුණු ඒක විද්‍යාවේ කප්පේට හැරෙනවා විද්‍යාවේ කප්පේ සම්පූර්ණ විද්‍යාවේ ගොඩනගා ගැනීමට පුළුවන් වෙනවා මේ සංඥා උපල්ලාභ ඒක සංඥා උපල්ලාභ කියන එකේ අදහස වැරදියන්නේ නොබිරවන්නේ වැරදි අන්නමත අපි කරගත්ත සංඥාව ඒ කියන්නේ උදාහරණවා මේ සතරින් සතරිතෝ සංජානාති සතරින් සතරිතෝ සංඥා සතරින් මඤ්ඤති සතරින් මඤ්ඤති මඤ්ඤනාව ඇති කර ගැනීමට මඤ්ඤනාව ඇති කිරීමට උපකාර වෙන්නේ මෙන්න මේ සංඥාව මේ සතරේ ආභෝධය ආදී මේ ධර්ම ලක්ෂණය අර වැරදි අන්දමට සංඥා කලත්තක් අර සංඥා විපල්ලාන කියන එකයි මේ කියන්නේ විපල්ලාන අන්දමට මේ සංඥා පවත්තන මේ විදිහට සංඥාව විපල්ලාන අන්දමට පවත්වුවෝ මේ පවත්තන විපල්ලාන සංඥාව නිසා අදිරණ මන්දනාවක් මන්දනාවල් කියන්නේ සංහා මන්දනා විත්ති මඤ්ඤණ නාම මඤ්ඤණ මෙන්න මේ විදි මඤ්ඤණාවයි කියනවා. හැඟීම් හැඟීම් කියන්නේ අන්දමක විත්‍යා විත්‍ති. වරදි විත්‍ති නබු වීමට උපකාර වෙන අන්දමක මේ සංඥාව උපකාර වෙනවා. එදිනක මේ සංඥා නාම දෙකේ කියන්නේ සමන්ත ධර්ම කියලා මේවට කියනවා. මේ පතන්ක ධර්ම කියන්නේ සත්‍යයන් සංසාරේ අතෝරන. දිගින් දිගට සංසාරේ සත්‍යයන් වෙනවා ගමන් කරවන්නේ. මෙන්න මේ පතන්ක ධර්ම. පතන්ක කියන්නේ තණ්හා මාන දිට්ඨි කියන මේවට. තණ්හාව නිසා තණ්හාව ඉදිරිපත් කරගෙන මේ සත්‍යයන් දිගින් දිගට සංසාරේ දුක් විඳිනවා. මේ කරදරවලට අපායට පමුණුවන, තීසන් අපායට පමුණුවන, අතමහා නරකයට පමුණුවන, ප්‍රේත අපායට පමුණුවන, තවත් වෙන වෙන කර්ම වලට පමුණුවන දුක් විඳවන අගලෙන් පතර වෙන වෙන කර්ම වලට පමුණුවන යටි කුර පමුණුවන්නේ සතරාපාරවගේ දුක්ඛිත ජීවිත සංසාරේ ජීවිතයක් සම්මේ මෙන්න මේ පපාගේ ධර්ම. මේ පපාගේ ධර්මයේ අන්ත මූලයේ මොකක්ද? මෙන්න මේ විපල්ලාස වශයෙන් ඇති කරගන්නවා. සංඥා විකල්පයක්. එතකොට සංඥාව නිසා මේ සංඛාර ඇති වෙනවා. මානය තියෙනවා, දිට්ඨිය තියෙනවා, විද්‍යා දිට්ඨිය තියෙනවා. අනිත් අතට සංඛාර නිසා සංඥාව ඇති වෙනවා. සංඛාර සංඛාර නිසා මේ සංඥාව ඇති වෙනවා. ඒ වගේම අවිද්‍යාව නිසා සංහාව ඇති වෙනවා අන්තේ නිසා සංහාව ඇති වෙනවා මෙන්න මේ විදිහට දෙකෙන් දෙකක් ඇත මේ දේවල් මේ සංඥාව කියන එක කීපාකාර සංඥාවට පැත්තකින් ඒවා දුකාර වෙනවා අනිත් පැත්තෙන් සංඥා උපකාර ලබාගෙන සත්‍ය සංසාරේ ජීවත් කරනවා මෙන්න මේ විදිහේ භයානක තත්ත්වයක් මේ සංඥා කියන කයිති කියන්නේ. සුලෝක පාවිච්චි කරන මේ සංඥාව වටිනා සංහිතාම සත්‍යය. ඒ ප්‍රඥාව හොඳටම ගෞරවයෙන් නාරකාන්නවතර ඉතල්ලාක අන්නවට වැඩියන්නට සංඥාව පවත්වා ගත්තොත් ඒ පවත්වපු සංඥාව අන්තිමේදී නිත්‍යයට උපකාර වෙනවා. නිත්‍යයට ගන්න නිත්‍යයට හැරෙනවා. ඒ නිත්‍යයට හැරෙන පස්සේ ඒ නිත්‍ය වස්තු පුද්ගලයාගේ ඒ නිත්‍යය වරක් ගන්න බුදුදෙනෙක් කමකට ගියත් පුළුවන් වෙනවා. බුදුදෙනෙක් ධර්මයන් දේශනා කරනකොට නම් කියන්නේ බුදුරජාණන් වහන්සේ එම පිළිවෙත ඉස්සරහ අධිකාරියක් තියෙන පුළුවන්. ඒක බුදුරජාණන් වහන්සේගේ අධිකාරිය විතරයි. ඒ තරම් බුදුදෙනෙකුට මේක මතක කරන්න බැරි තරම් ලබන තත්ත්වයකට කරන මේ වරදියන්න මේ ඇති කරගත්තා වූ සංඥාවේ බලයෙන් ඇති වෙන දෘෂ්ටි. ඒක තමයි. ඒ නිසා මේ සංඥාව මේ සංඥාව යන දෙකකට කිව්වක් ලක්වන්න අරමුණක් සම්බන්ධව අරගෙනකොට අරමුණේදී ඇතිතා ඒ අරමුණ සම්බන්ධව සත්‍යය කලකන්න කොට අරමුණේ සත්‍ය රූප අරමුණක් සත්‍ය අරමුණක් සංඝ අරමුණක් සත්‍ය අරමුණක් සත්‍ය අරමුණක් ඒක භාවනාව කරනත් සම්පූර්ණයක් නෙවෙයි නතරණක් සම්පූර්ණ හැම අවස්ථාවකදීම අර අරමුණේ தත්ත්වය Tamanta හමුවෙච්ච අරමුණේ தත්ත්වය සබාවේ මෙහි කරන්න පුරුදු වෙනවා. ඒ කියන්නේ මේ සති සම්පජාන්‍ය දෙක එකෙන් උදාන්න පුළුවන් වුණා. සති වේදාන සම්පජාන්‍ය වේදාන අන්නර ඥානකමේ සංඥා සංඥාව නරක පැත්තට හැරෙන්නේ නැහැ. සංඥා උසල්ලාභ සත්‍යයට හැරෙන්නේ. ඒක ප්‍රවේදයක් දැක්කහදී දැන් උදේකින් භාවනාවේ ඉඳලා ඉඳිය දකින රූප රූප සම්බන්ධව රූපයක් දැකනකොට දකින්න රැකෙනවා කියන දැනගෙන සබ්දයක් දැනනකොට සබ්දයක් පිළිබඳව කරනවා ඒ නම් එකක් සම්බන්ධවම ඒ தත්ත්වය ඒකේ ස්වභාවය ඒ අරමුණේ தත්ත්වය අරමුණේ නියම ස්වභාවය නියම අන්දමින් සාධකමින් මෙනෙහි කරනවා. තේරුම් ගනිමින් මෙනෙහි කරනවා. එතකොට මෙන්න මේ සංඥා විපල්ලාද සංඥා විපල්ලාදයට ඉදිරිපින්න නියම සංඥාව සංඥා සංඥාව ඒකට මේ මාර්ගයේ සංඥා වරද්දට වරදිකත්ට නොයනාන්නේ සංඥාව පවත්වා ගන්නට පුළුවන්. එන්නේ මේ විදිහට මේ භාවනා අවස්ථාවේදී ඒක එළිය කරන්න කියන්නේ ඒ වගේම සති සම්පජානයකට පවත්න්නේ කියන්නේ ළඟනේ කියන්නේ විකාශාවේදී යනමාවතේම සති සම්පජානයේද ආයේ දන්නේ කියලා උගන්වන්නේ භාවනා කරන ඉන්නකොට මෙන්න මේ විදිහේ වැරදි සංගීත වැරදි ඥාන වැරදි වෛඥානවලට යටිලා පිළිස්සීමේලා දුක්ඛ දිනවලා සංඛාර විකට වැටෙන්න හේතු වෙන නිසා ඒ වගේම භාවනාවක් කෙරෙනකොට දෙරේන මෙන්න මේ විදිහට මේ සාමාන්‍ය විචාරයන් දෙන මේ සංඥාව නරකයක් නරකකට හරින්න පුළුවන් එකක් ඒක අපි තේරුම් ගන්න ඕන ඒ සංඥා පිළිබඳව මේ විදිහට තේරුම් ගන්න ඕන ඒ වගේම බඳන අවස්ථාවලදී සංඥාව නරක සංඥාව වැරදි සංඥාව ඇති කරගන්න නැතුව යහපත් සංඥාව ඇති කරගනිමින් එහාට තම තමන්ගේ භාවනාව දිනු කරගෙන යන උත්සාහයන් නිරේ දිනු කරගෙන යමින් බලාපොරොත්තු වෙන්නේ භාවනාව දිනු කරගෙන ඒ භාවනාව විතරෙන් ලබාගත් හැක්කාව උතුම් ප්‍රතිඵලයක් ලබා අවසානයේ අමාමහ නිවනින් දැනෙන්න බලාපොරොත්තු වෙනවා